නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව සමග හැමෝගෙම ගෙවල් වලට යවලා තිනවා තරඟ කරන පක්ෂවල කණ්ඩායම්වල නම් සහ ඒවැ අපේක්ෂකයන්ගේ නම් ඒ එකම ඒගොල්ලන්ගේ මනාපාංක. ඉතින් ඔබ යම් පක්ෂයකට ඡන්ද දෙන්න කැමති නම් ස්වාධීන කණ්ඩායමකට ඡන්ද දෙන්න කැමති නම් ඔබට පුළුවන් ඒකෙන් අවශ්‍ය අපේක්ෂකයෝ ඕනනම් එක්කෙනෙකුගේ නැත්නම් දෙන්නෙකුගේ නැත්නම් තුන් දෙනෙකුගේ නම් තෝරගෙන ගිහිල්ලා ඡන්දේ දීලා මනාපදා. ඊට අමතරව ඡන්ද පොලෙත් අපි භාෂා ත්‍රිතේම දැන්වීමක් ප්‍රසිද්ධ කරනවා. පක්ෂවල ස්වාධීන කණ්ඩායම් වල ලකුණු සහ අපේක්ෂකයන්ගේ නම් අනුක්‍රමික අංක යන අධි සියල්ල ඇතුළු. ඒකින්ද කාටවත් ගැටලුවක් නැහැ. අංකය අමතක වුණයි කියලා.